අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ 110 වෙනි භාවනා වැඩමුළුවේ අවසාන සතිವಾರයටයි අත්ලා තියෙන්නේ අද නොවැම්බර් මාසයේ 6 වෙනිදා මේ සතිವಾರයේ අපි ආරම්භ කොටස ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් නැත්නම් ධර්ම සාකච්ඡාවක් මාර්ගයෙන් තමයි අපි ආරම්භ කරන්නේ. ඒක අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු. ඒ ලිඛිත ප්‍රශ්න સમાપ્ત වුණාට පස්සේ වෙන කාට හරි ඉදිරිපත් කළ යුතු ධර්ම ප්‍රශ්න ප්‍රකාශන తీරණ අපි ඒකට ඉඩ දුන්නාට පස්සේ අපි වැඩමුළු සංවිධානයේට මයික්‍රොෆෝනේ බාර දෙනවා. වැඩමුළුවේ නිමාව සටහන් කරන්න කියලා. ඊට පස්සේ අපි සම්මත ක්‍රමයට අඩමුළු නිමාව සටහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ අනුව අපිට දැන් තියෙන්නේ ලිඛිත ප්‍රශ්න වලින් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල ආරම්භ කරන්නයි. ඉතින් පුරුදු පරිදි මම ආරාධනා කරනවා තරංගට ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට. අවසරයි ස්වාමින් වහන්ස මට දැන් හොඳින් පර්යංක භාවනාව කළ හැකිය. මා මූල කර්මස්ථානයේ ලෙස කරන්නේ පිම්බීම හැකිලීමයි. මුලින් එය මෙනෙහි කළත් දැන් එය දෙස බලා සිටිමි. පිම්බෙන විට බඩෙහි තද බවත්, රළු බවත්, උෂ්ණයෙන් පිරී යන ගතියක් දැනේ. එසේම ඇදෙන ගතියකුත් දැනේ. හැකිලීමේදී ඉහළට ඇදුණු දෙය ලිහිල් වන ගතියත්, බුරුල් වන ගතියත් දැනේ. පිම්බීමේදී ඉහළට ඇදෙන ගතියට වඩා අඩුවෙන් හැකිලෙන විට දැනේ. එසේම සීතල ගතියක් දැනේ. එසේම පිම්වීම හැකිලිම අවස්ථා තුනක් වශයෙන් දැනේ. එනම් ගොරෝසු සියුම් මධ්‍යස්ත වශයෙන්ි. මුලදී පිම්වීම හැකිලිම දැන ගැනීමට යම් කාලයක් ගියත් දැන් ඒ ආරම්භ වන අවස්ථාවේම දැනේ. තවදුරටත් පිම්වීම හැකිලිම මෙනෙහි කිරීමේදී එක් ක්‍රියාවක් වශයෙන් දැනුණු පිම්වීම හැකිලිම කැඩි කැඩී යන ස්වභාවයකුත් පසුව එය එක පිට එක එන වායු ධාරාවක් බව දැනේ. මෙසේ එක එක වායු ධාරාවන් එක්වීමෙන් එක් ක්‍රියාවක් ලෙස දැනුණු බව අවබෝධ වේ. මේ වායු ධාතුවේ ඇතිවීමේ නැතිවීමේ ස්වභාවය බව පෙනේ. මෙම ස්වභාවය ගොරෝසු අවස්ථාවෙන් මධ්‍යස්ථ අවස්ථාවේ සියුම් අවස්ථාවෙත් හොඳින් දැනේ. තව දුරටත් භාවනා කරන විට අරමුණ ඊතා සියුම් වී මුළු ශරීරයම උස් පහත් වන ස්වභාවයක්, කැළැම්බෙන ස්වභාවයක්, නැතිනම් බල්බ් වැලක ඇති නිවෙනපත් වන ස්වභාවයක් දැනේ. ස්වාමින් වහන්සේ මා ස්වාමින් වහන්සේ මේ මාගේ භාවනාමය අත්දැකීමයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. ඒක ඇත්තටම ප්‍රශ්නයක් මතු කරලා නෑ ප්‍රකාශයක් තියෙන්නේ. නැත්නම් එක වාක්‍යයක් කැටපහුවලා තිබුණා මේ මේ මේ ක්‍රියා රාශියක් තියෙනවා අපි ඒකට පිම්බීම කියනවා හැකිලිම කියනවා වායු ධාරා රාශියක් තියෙන එකට වායු ධාරාවල වායුවේ ඇතිවීමක් නැතිවීමක් තියෙනවා කියලා වායුව කවදාකවත් ඇතිවෙන්නේ නැති වලට භාජන වෙන එකක් නෙවෙයි ඒ ධාතු මනසිකාරයක් මේ මේ වාතයේ ක්‍රියාකාරකම් මේ පිම්බීම ඇති වුණා මේ ඇති හැකිලිම ඇති වුණා මේක මනාපමනාප ගොරෝසු සියුම් ගති විතරයි ඇතිවීම නැතිවීම තියෙන වායු වාතියම මේ කොයිදෝ තියෙන වාතයක් අල්ලගෙන අපි මේක හොඳයි මේක නරකයි මේක දිගයි මේක කොටයි කිව්වට වායෝ ධාතුවේ ඇතිවීමක් ඒක අජාතං අකතං අසම් අජාතං අභූතං අකතං අසංකතං. මේ වායු ධාතුව කවදාකවත් ඇතිවීමක් ඇත්තෙත් නැහැ. ඒකට නැතිවීමක් ඇත්තෙත් නැහැ. මේ වායු ධාතුවේ ගමන පටන් ගන්න තැන මේකයි. නැද මේකයි අග මේකයි කියලා අපි සිද්ධියක් කරගත්තට පස්සේ ඒ සිද්ධිය තමයි ඇතිවීම නැතිවීම කියන ඕක තමයි කෙලස් කියන්නේ. වායෝ ධාතුවේ ඇති වෙන දෙයක් නෑ ඒක ඉතින් ධාතු. ඒ ස්වභාවය දරනවා. ඒ වායෝ ධාතුව අල්ලගෙන අපි ගතන්දර ගොතන. ගොතන ගතන්දර වල ඇතිවීම නැතිවීම කියන්නේ. පිම්බි තදවීමේ ඇතිවීම නැතිවීම තියෙනවා. ඒත් වායෝ ධාතුව දන්නේ මම තදවීමක් ඇති කරාද? මම කාටවත් උස්මට උදව් කරාද? ස්ත්‍රියංගක්ද? පුරුෂයංගක්ද? පණ ඇති එකක්ද නැති එකක්ද දන්නේ. ඒ නිසා අපි අර ධාතු වල ඇතිවීම නැතිවීම බලන්න උත්සාහ කරනවා කියලා කියන්නේ නිරීක්ෂණේ වැරදි නෑ. නමුත් අපි මේ සම්මතියට දාගන්න හදනවා ප්‍රඥප්ති. මේ ප්‍රඥප්තියට දාගන්න හදනවා සම්මු මේ පරමාර්ථ ධර්ම. ඉතින් ඒක නිසා මේ හෙලි කරනවා නම් Tamanට හිතෙන දේ ඒකට සුද්ධ කරලා දෙන්න පුළුවන්. මේ හෙලි කරන්නේ නැතුව හිතාන හිටියොත් මේ වායෝ ධාතු ඇති වෙනව නැති වෙනව කියලා වායෝ ධාතු ඇති වෙන්නේ නැතිවමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක කොහොමදක්වත් තියෙන එකක්. ඒකෙන් ඇති වෙන සංසිද්ධියක් අරගෙන ඒක මම කරගත්තට පස්සේ තමයි ඔය ඇතිවීම නැතිවීම පැවතීම තියෙන්නේ. ඒ නිසා අන්නේ වගේ පුංචි දේවල් අපේ අර ඇතුලේ තියෙන කෙලෙස්, මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකල්ප මේ සිද්ධියක් විශ්සර කරනට ඉලි වෙනවා. ඉතින් ඒක වැරද්දකට ගන්න එපා. මුළුන්තරන් හෙටි කරන්න හෙටි කරන්න සුද්ධ වෙනවා. බුදුජානනාංශයේ දේශනා කළා තියෙන්නේ තථාගත ප්‍රවේදිතෝ ධම්ම විනයෝ භික්කවේ විවටෝ විරෝචති නපටිච්ඡන්නෝ. ඒක හෙලි කරන්න හෙලි කරපු ගමන් දිදුලනවා. හංගපු ගමන් කෙලෙසයක් පාඩපත් වෙනවා. ඒ නිසා භාවනා කරාට ඉදිරිපත් කිරීම ව්‍යාකරණ ආදී දේවල් ගොඩාක් සුද්ධ වෙන්න ඕනේ. ඒ නිසා මේ භාවනාවේ ගැඹුරේ සීමාවක් නැහැ. දිගටම යනවා. ඒ නිසා වායෝ ධාතුවේ හෝ තේජෝ ධාතුවේ මේ හට ගැනීම මේ බැවැත්ම මේ නැතිවීම කියන දෙයක් නෙවෙයි ධාතු. ඒ ස්වභාවේ. ඒකෙන් මේ ගන්න අපි gadu ගැනෙන දේවල් අපි කරප්පන් ඇති කරගන්න දේවල් අපි ඒක දක්වන ආකල්ප විතරයි ඇතිවීම නැතිවීම තියෙන්නේ. ඒවත් හොඳට බලන සුළු හිටියනම් මෙච්චර ලස්සන මේ ධාතුන් මේ නිවන ප්‍රසිද්ධ කරද්දිත් අපිට මේක අවබෝධ කරගන්න බැරි එක ගැන අපේ ලොකු සංසයේ සුසුම් මෙලනවා වටමතකයි. බණක කියනවා මේ ධාතුන් මෙච්චර ලස්සනට පෙන්නත් මේ ගෑනු කෙනෙක් පිටිම කෙනෙක් කියලා පටන් ගන්න මුලක් එකක් නැතුව මෙච්චර පෙන්නද්දි අපි ධාතු ඇඟේ දාගෙන ප්‍රශ්න ඇති කරගන්නවා. එයිසා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය දන්න කෙනාට මේ නිවන කියන එක නැත්නම් මේ අසංගත ස්වභාවය තේරුම් ගන්න හරි ලේසි. නමුත් ඒවත් අපි මේ මමයි මාගේ කියාගන්න යෑමෙන් තමයි ප්‍රශ්න තියෙන නිසා හෙලි කරන්න Tamande හිතන දේ ඒ විදිහට එලි කරන්න එතකොට ඒකට කල යුතු ප්‍රතිසංශෝධන සුද්ධ කිරීම සූත්‍ර වලට සාපේක්ෂව කරන්න පුළුවන් අහගෙන ඉන්න එකනට ඉතින් එහෙම අමතරව වෙන කියන දෙයක් නැහැ ප්‍රකාශය. ගරු ස්වාමීන් වහන්ස සාමාන්‍ය ජීවිතයේදී යම්කිසි බඳුනක් බිම වැටුණු විට හෝ යමකු පුටුවකින් බිමට පනින විට නැගෙන ශබ්දය පවා මට මහ හඬක්සේ දැනි පසුව කම්පණය වේ. මෙසේ වන්නේ අහම්බෙන් එකවරම එවැනි හඬක් එන විට පමණි. නමුත් එවැනි ශබ්ද එන බව දැන එම අවස්ථාවට මුහුණ දෙන විට ඒවා විඳ දරාගත හැකිය. එවිට කම්පනයක් ඇති නොවේ. සෑම විටම නිහඬ බවට ප්‍රිය කරන අයෙක්නි. මෙවන් අවස්ථාවල මා තිගැස්සෙන බව කී විට නිවැසියන්ගේ බොහෝ දෝෂ දර්ශනයට හා අවමානයට මා ලක් වේ. උත්සවයක් දිනක නිවසට පැමිණි භාවනා යෝගියෙකු මේ ගැන කීවේ මා බොහෝ කෙලෙස් බරිත අයෙකු බවයි. නිහඬතාවයට කැමැති වීම හා ഘോഷාකාරී වටපිටාවෙන් ඈත් වීමම ඈත් වීමට උත්සාහ කිරීම කෙලෙස් බරිත අයගේ ලක්ෂණයක් නොවන බව මගේ පෞද්ගලික අදහසයි. ගරු ස්වාමීන් වහන්ස මට මෙසේ අහඹු හඬවලට හදවතේ කම්පනයක් ඇතිවන්නේ මන්දයි යන්න පැහැදිලි කර දෙන ලෙස කාරුණිකව අයදිමි. මෙවැනි තත්ත්වවලට මුහුණ දීමේදී ඒවා දරා ගැනීමට පුහුණු විය යුත්තේ කෙසේද? ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ මේකේ උත්තරේ තියෙනවා ලෑස්තිලා ගියොත් කම්පනයක් නෙවෙයි කම්පන වුණාට දිගස්මක් වෙන්නේ නැහැ. ලෑස්ති වෙන්නේ නැත්නම් ඒක අපිට අභියෝගයක් වෙනවා අරසාවට ප්‍රශ්නයක් වෙනවා. ඒතකොට කම්පණි වෙනවා. ඊට සිංහලෙන් කියන්නේ කම්මලේ ඉන්න බල්ලට එහෙන ගැහුවට ගාණක් නැහැ. මොකද හැම වෙලාවෙම කම්මලේ යකඩ දල්නවනේ. ඉතින් ඒ නිසා ඌට එහෙන ගැහුවයි කියලා ගන්න නැහැ. එහෙනක් ගැහුවත් එතන ඔය යකඩයක් තල්න්න වෙන්නේ නැති කියලා. ඒ නිසා කම්මලේ බල්ලෙක් වගේ පුරුදු වෙන්න. කම්මලේ ඉන්න බල්ලට එහෙන ගැහුවට ගාණක් නැහැ. ඒ නිසා මේ ලෝකෙ නිතරම පෙරලෙනවා. අපි නිහඬතාවයට කැමති වුණාට ඒකෙන් අදහස් කරන්න එපා අපි කැමති නිසා ලෝකේ නතර වෙයි. ලෝකෙ නිශ්ශබ්ද වෙයි කියලා ඒක මහා මෝඩකමක්. හැබැයි Taman ලෝකෙට සද්ද එකතු කරන්න යන්න එපා. Tamangen නිකුත් වෙන සද්ද හොඳට අවුකම් දෙන්න. එතකොට මේ ලෑස් වෙලා ගියොත් කෙලේශයක් වෙන්නේ නැහැ, සිද්ධියක් වෙන්නේ නැහැ. ලෑස් වෙලා ගියේ නැත්නම් අප්‍රමාදන එහෙම නැත්නම් එලෙබසිටි සිහිය නැත්නම් හැම දෙයක්ම කෙලෙස්. ඕනම කෙලෙසයක් අහෝසි කරන්න පුළුවන් ගතියක් මේ ජීවිතේදීම අහෝසි කරන්න පුළුවන් ගතියක් තමයි බුදුරජාණන් වහන්සේ මේ සතිය හරහා කියලා දීලා තියෙන්නේ අප්‍රමාදේ හරහා කියලා තියෙන්නේ. ඒ නිසා බුදුජානනාංශය සඳහන් කළා තියෙනවා "යේ පමත්තා යතමත" යමෙක් අප්‍රමාද නෙමෙයි නා මලමිණියක් වගේ තමයි. ජීවත් වුණත් නමුත් අප්‍රමාදයේ ඉන්න කෙනාට කිසිම කෙලෙසක් කෙරෙන්නේ නැහැ. ඉතින් ඒ තියේදී අපි හිත අප්‍රමාදිත ඉන්න කැමති නැහැ. අපේ හිත කෙලෙ නිතරම අර අතීතය අනාගතය හැසිරෙනවා. ඉතින් හැසිරෙනකොට පුංචි කම්පනයක් ආව සද්දයක් ආවත් ඒක අපිට ලොකු තර්ජනයක් ජීවිත තර්ජනයක් වෙනවා. මම එදා බණට මතක් කරා ඒ භාරද්වාජ ස්වාමීන් වහන්සේ හම්බෙච්ච උදේින රජුරෝ කාමයේ ඇති වුණාට පස්සේ යමක් ලෑස්ති වෙලා යනවනම් මට දැන් කාමයේ ඇති වෙන්න හදන්නේ කියලා කාම වස්තුක කාම පරිත්‍යාගාවේ අඩු වෙනවා. අපි මත් වෙලා ගියොත් විතරයි කාමබරිත වස්තුවකට කාමයෙන් අපිට අවසන්න පුළුවන් වෙන්නේ. ඒකට හේතුව සතිය නැතිකම. ඒ නිසා ඕනම කෙලෙසකට ඒකට වෛද්‍ය විද්‍යාවේ තියෙන්නේ ඕනම තැනට වැක්සින් එකක් කරා යනවනම් ප්‍රතිශක්තියක් එන්න තක් කරා යනවනම් ඒ විස බීජ එන්නේ නැහැ යාට. ආවට යාගේ ඇඟේ ප්‍රතිදේහ හදාගෙන ඉවරයි. ප්‍රතිදේහ කියන්නේ මොකද්ද? ඒ විස බීජෙන් පොඩ්ඩක් ඇල්මරලා විෂමරලා දාපු ගමන් ප්‍රතිශේ හැදෙනවා. ඒක නිසා අපි දන්නවනම් මේ ලෝකේ ගණ්ඩ කිසියම් චිත්තක්ෂණයක්වත් තැනක්වත් නැහැ කෙලසිච්ච නැති. ඒ හැම වෙලාවෙම බේරලා ඉන්න තේකම දේ සතියෙන් ගත කරන එක අප්‍රමාදී වෙන එක උනන්දුවෙන් ඉන්න එක අවදියෙන් ගත කරන එක ඒ අවදිය විනින් විනාශ කරන්න අවදිය විනිවිදින්න අවදියට බාධා කරන කිසිම කෙලෙසක් නැහැ. ඉතින් ඒ තරම් මේ දෙක තියේදී අපි අනවබෝධයෙන් ගත කිරීම මදයෙන් ගත කරනකොට ප්‍රමාදයෙන් ගත කරනකොට අපි මේ බොන මිනිසුන්ට බයින් එක ගැන මට හරි කනගාටුයි. බොන මිනිහත් ඔච්ච තමයි කරන්නේ. ඒකත් මදයට ප්‍රමාදයට හේතු වෙන සුරාපානයි. කවුරුත් ඉන්නේ බීලානේ. කවුරුත් ඉන්නේ මදේනේ. කවුරුත් ඉන්නේ ප්‍රමාදේනේ. ඉතින් මේ බොන මිනිසු විතර බයින්. ඒ කුඩු ගහන මිනිසු විතර බයින්. ඒ මේ සූදු කෙල්ල මිනිසු විතර බයින්. මේ මිනිසුත් ඉන්නේ ඒක තමයි. ඒ නිසා අපිට මේ වගේ සීට් වලින් තේරෙනවා මේක බුදුහාමුදුර අපිට දීපු තෑග්ගක් නෙවෙයි. උන්වහන්සේ අපිට මූලධර්මයේ කියලා දීලා තියෙනවා. අවදියෙන් ඉන්නවනම් දැනගෙන ඉන්නවනම් ප්‍රශ්නයක් නැහැ. මට පුංචි කාලේ කොහොමඩක් කර ප්‍රඥා දාන බලන්න ඉන්න බෑ. ප්‍රඥා දාපු ගමන් මම පිළිගන්නේ හැංගෙනවා කියලා. අපේ ගෙදර හිටිය සුදා කියලා බල්ලෙක් ඕකත් එනවා මයි ළඟට. අපි දෙන්න අවුරුදු කාලේ ගත කරන්නේ පිළිගන්න. මොකද කවුරු හරි මං එනකොට ප්‍රඥා කළා දාලා පාට දාන්න. ඒක අර පුපුරනවා දකින්නකොට මගේ ඇඟ සම්පූර්ණ සාලනවා. ඒකට ගේ හදන්න ගල් වෙඩි දානවා. ඉතින් බාසුන්නේ ගල් වෙඩිය පත්තු කරලා තියලා ගහකට හැංගිලා ගල් වෙඩියෝ කියන මගේ ඇඟ කුයි කුයි ගන්න. බලන්නම බෑ. මං ඉස්සල්ලාම කුඹරට ගිහිල්ලා කුඹුර ගොවිතැන් කරලා ගෙදර එන දවසේ ලෝකපච්ච කිව්වා අද පොඩි කා මේ උදැල්ලක් අතර ගත දවසේ අද මේ උණු කැවුම් හදලා උණු කැවුම් වලින් අතපය තවන්න ඕන කියලා. මම දන්නේ ඒ කතාව. මම ගෙදරනකොට පොඩි රචනා කරලා පතුල දැම්ම එකට. මම කෑ ගහගෙන ගිහිල්ලා අපච්චි කාට වාඩිලා කිව්වා මට ගෙදර යන්න බෑ. මේ රචනා කරලා පතුල දානවා. අපච්චි ආව ගමන් පොඩි ඇයට හොඳටම බැන්නා. මේ ඌ විතරයි වෙලා මේ ගුබුරවත්තටක් කරන්නේ උඹලා ගෙදර ඉඳගෙන මොනවද මේ කරන්නේ කියලා. ඒක ලොකෝපච්චි කතා කරලා ගියා. මේ උඹලට තේරෙන්නේ නැහැ මේ කොල්ලෙක් ඉස්ලාම කුබුර වැඩ කරන දවසක්. මේ උණු කවන්තවල තවන්න ඕනේ. රජනගල පතුල දානවා කියලා. ඒ තරම් බයයි. දැන් නැහැ කියලා කියන්නේ දැන් නම් ටිකක් තියෙනවා. නමුත් ඒ මොන කරන්නේ දැන් මේ රිල උණ්ඩ රජපතුල දාන. භාවනා කරගෙන නෝඩ ඩෝක. මෙතන චූ ඩෝක. ඒක මොනවා. මේ මේ නිසන්න වලින් කරන වැඩ. විඳපු ගමන් වහලේ හදනවා. කහනවා මිචි දඩාං ගාල මේ මේ රිට් එකට හම්බුනේ නැහැ. ඔය 94 95 96 රෙකෝඩින් වල බලන්න. අරුණ මහත්තය ඇවිල්ලා ඉන්න අරුණ මහත්තය කියලා දැන් රෙකෝඩින් වලින් වැඩක් නැහැ ස්වාමීන් වහන්සේ මොකද මේකේ වැඩිම ටොක්ක ටොක්ක ටොක්ක ටොක්ක ටොක්ක ගල ගන්න. මොන කරන්නේ? ඒකට ඉතින් කරන්න දෙයක් නැහැ. මේ ලෑස්ති වෙලා හිටියොත් දැන් මේ සද්ද එනවයි කියලා එතකොට ප්‍රශ්නයක් නැහැ. මුදම සෙල්ලම තියෙන මේ අකුණු ගන්නකොට ඒ එන සද්දෙයි එන ආලෝකයයි දෙක සද්දේ එනකොටම ආලෝකය ආවනම් අකුණ ළඟම වැදිලා තියෙනවා. සද්දය ඇවිල්ලා පොඩ්ඩක් වෙලා ගියා නම් ආලෝ මේ අකුණ ටිකක් ඈතින් වැදිලා තියෙනවා. ඒතකොට හිතන්න අකුණ ගන්නකොටම සද්දය ආවනම් උට අකුණ වැදිලා තියෙනවා. ඉවරයි. ඉවරයි. ඒකට නඩු කියන්න කවුරක්වත් නැහැ ඉතුරු. ආදාහනයත් ඉවරයි ඔක්කොම ඉවරයි. අකුණ ගහනවත් එක්කම ටික වෙලාකින් සද්ද යවන එන ගහන සද්දයක් ඇහෙනවා. අකුණ ගහන ටික වෙලාකට පස්සේ සද්ද යවන ඈතින් සද්ද ඇහෙනවා. ඉතින් මේකට ලෑස්තිලා හිටියොත් එච්චරයි. මේකට වෙන මොනම ජප මන්ත්‍රයක්වත් නැහැ. මොනක්වත් නැහැ. ඒ නිසා බුදුචානනාත කියන්නේ සූදානම් ශරීරේ. මේකෙන් තමයි බේඩන් පවල් සාමිවරයා මේ බාලදක්ෂ ව්‍යාපාරය හැදුවේ. ඒගොල්ලන්ගේ පළවෙනිම මෝටෝ එක තමයි be prepared. බුදුචානනාතිගේ මොකද්ද අපමාදේන සම්පාදේන ඉතින් අපිට උපක්‍රමයක් තියෙනවා. මොකද අපි දන්නවා මේ ලෝකේ කොයි වෙලාවෙත් කවුරු ඔරුවට ගහින් දන්නේ නැහැ, කවුරු පීයෙන් ගනින් දන්නේ නැහැ, කවුරුත් වහදෙයින් දන්නේ නැහැ. ඉතින් ලෝකේ එහෙම තමයි නමු ලෑස්තිලා ඉන්න ඕනම දෙයක් ඕන කෙනෙකුට වෙන්න පුළුවන්. වළක්වන්න බෑ. ඒ ලෑස්ති වීම තමයි අපිට තියෙන සන්නාහය, අපිට තියෙන පලිහ. ඉතින් අපි මේ සන්නාහය බැඳ ගන්න ඕනේ. පලිය අතර ගන්න ඕනේ කියලා කියන්නේ තියෙන ඉන්න තියෙන එකක් පරිදි. මම ඉන්නේ ලෑස්ති. ඒකට කියන්නේ අවදිය, ප්‍රබුද්ධ වෙනවයි කියලා. ඒකෙන් බින්දලගේ වචන තමයි බුද්ධ කියලා කියන්නේ. බුදුරජාණන් දැන් හැම අවදියෙන් ඉන්නේ ඕනම දෙයක් වෙන්න පුළුවන්. යෝගාවචරයට අවදිය තියෙන තාක්කල් හැම අරසාවක් සැලසෙන අවදිය නැහෙනේ මොන්න තරම් පුද්ගලික හමුදා දැම්මත් මොන්න තරම් දියගල් කැපුවත් මොන තරම් වටතාප බැඳත් මොන තරම් තිබ්බත් ඒ මනසේ ඉන්නේ බයි. නිසා බය නැතුව ජීවත් වෙන්න ඕන නම් මේ ලිපියම සඳහන් කරලා තියෙන විදිහට ඕනම වෙලාවක බෝම්බයක් පුපුරන්න පුළුවන්. ඕනම වෙලාවම අකුණක් ගහන්න පුළුවන්. ඕනම වෙලාව ගල්වැඩි ගහන්න පුළුවන්. ලෑස්ති ලයින් එක තමයි කරන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ඔසවමි යවමි තබමි යන්නේ සක්මන් භාවනාව කරමි. අඩි 40ක් 50ක් ගමන් කරන විට වේගය වැඩි වී තබන්නට කලින් පිය වෙලා ඉවරයි. සමහර විට වම් ඇලයට වැටෙන්නට යන ස්වභාවයක් ඇත. එවිට මම ඇවිත් පර්යංකයෙන් වාඩි වී සිටින විට සිටින විදිය බලමි. ඊට පසු ඇඟේ ගැස්මක් ඇතිවිය. මොහොතකින් මූණ දෙපසින් සුදු සේල දෙකක් පවන් සවන්නාසේ පෙනිනේ. ඊළඟට ඔඩොක්කුවෙන් ජලාශයකට මහ වැස්සක් වහින විට බොරබොරගා වතුර නටන්නා වගේ ස්වභාවයක් ඇතිවිය. තව මොහොතකින් යටිපතුලේ වේදනාවක් දැනුනි. මම ඒ දෙස බලා සිටින විට ආශ්වාසය ප්‍රාශ්වාසය දැනුනි. ඒ හිමින් ආශ්වාස වී පසුව වේගයෙන් ගමන් කළේය. එසේ ටික වේලාවකින් සමතයකටපත් වී සිතත් කයත් සැහැල්ලු විය. ගරු ස්වාමීන් වහන්ස මෙය භාවනා මෙය භාවනාවේ தত্ত্বය කියා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සැපත ලැබේවා. මේක ඇත්තටම පිට කෙනෙකුගේ අර්ථකථනයක් විග්‍රහයක් ඕනේ තමන්ට මේක දිගට කරගෙන යන්න බාධාවක් නැත්තම් මේක ලක්ෂ වාරයක් උනාට පස්සේ මොනවා වේද කියලා හිතන්නේ සක්මන් කරගන්න බැරි තරම් අනිශ්චිතතාවයක් වැන්නන සුළු බවක් තියෙනවා. නමුත් ටික වෙලාවට ගියාට පස්සේ ඒ තුලම සම්පූර්ණ tempත් වෙච්ච සම්පූර්ණ සමතේකටපත් වෙච්ච තත්ත්වයක් තියෙනවා. ඒ මුළු ඒ තරංගේ සම්පූර්ණයෙන්ම බලාන හිටියොත් මේ කැළඹිල්ලක් ආවොත් දඟලුවේ නැත්නම් ඒක ඒක විසීම tempත් වෙනවා. tempත්කමක් ආවොත් ඒක විසීම කලඹනවා. ඉතින් මේ අතරමැදි අර්ථකථන දෙන්න කිව්වොත් විතරයි. ඇයි මේ තරංගේ තරංගේ කලබල වෙන පැත්තට යන්නේ? ඇයි මේ තරංගේ තැම්පත් වෙන පැත්තට යන්නේ කියලා හරස්කඩේදී ප්‍රශ්න බැනනවා. නමුත් ඒ විදිහට සම්පූර්ණ කැළඹිලා තැම්පත් වෙන තරංග රාශියක් දැකපු එක නඩ තියෙනවා. මේ බාගට තැම්පිච්ච අලකන් නැතුව පොඩකෝක තැම්බෙනකන් ඉන්න ඕන. ප්‍රශ්නේ මතුවෙන්නේ එහෙම වීම නිසා අධිකට භාවනා කරගන්න බැරි සැකයක් හෝ භාවනා කරගන්න බැරි බයක් හෝ වෙන අනතුරක් තියෙනවා නම් ශ්‍රද්ධාව පොඩ්ඩක් වැඩි කරගෙන සීලෙ පොඩ්ඩක් මෙනෙහි කරගෙන සතිය මොන දෙන එකයි තියෙන්නේ. මේ එකකවත් අපිට කියන්න බෑ මේ මොකද්ද කියාගෙන යන පණිවිඩය කියලා. ඒ පණිවිඩය කියවෙන්නේ මේක දහස්වර වෙන්න ඉදුණාට පස්සේ තමයි. ඒක සාමාන්‍ය සිංහලෙන් කියන්නේ එක හීනකින් රෑ ඉලි වෙන්නේ නැහැ. හීන රාශියක් පේනවා. ඒ නිසා මේ එක හීනයක් විතරක් අල්ලගෙන ඕක විග්‍රහ කරන්න යන්න එපා. එතකොට නිින්දක් හම් වෙන්නෙත් නැහැ. රාත්‍රී සෝසේ ගත කරන්න හම් වෙන්නෙත් නැහැ. ওই වගේ සිද්ධි ඕන ගානක් වෙන්න මේ අනිශ්චිතව තිබිලා ඉෂ්ඨිර වෙනවා. ඉෂ්ඨිරව තිබිලා අනිශ්චිත වෙනවා. අන්නේ දේ වෙන්න අරින්න. ඉතින් මුල් වාක්‍ය දෙක තුන කියනකොට මට අහගෙන ඉන්නකොට හිතුනේ මේ සාමාන්‍ය කතාවක් තියෙනවා පඬිතයන්ට ඒ දණ්ඩේ යන්න බෑ කියලා. පඬිතේ හරියට ගණන් කරනවනේ කැල්කියුලේට් කරනකොට ඌ ඒ දණ්ඩ බල්ලේ වැටෙනවා. බල්ලන් හරකුන්ට ගාණක් නැතුව යන්න පුළුවන්. නිසා සක්මන් කරන්න ගියාට පස්සේ කට්ටියට ඇවිද ගන්න බැරි වෙනවා. බොරු කකුල් කාර්යව. නිකන් හරියට මේ ලෙඩ වෙච්ච කට්ටිය වගේ. මොකද අර සතිය ගැන නොපිහිට සතිය නොපිහිට අපි ඇවිදින්න ගත්තොත් ප්‍රශ්නයක් නෑ. ඕන දෙයක් සම්බර වෙනවා අපිට යන්නත් පුළුවන් ගිය බව දන්නෙත් නෑ. අපි යන දෙයට හොඳට කකුල තියාගෙන ගියොත් ඇවිදින්නත් බෑ. ආශ්වාස ප්‍රශ්වාසයේ හිත තියාන ගියොත් හුස්ම ගන්නත් බෑ. හුස්ම ගැනීමලත් කෘත්‍රිම වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මොන දෙයකට හරි මිනිස්සේ අත තිබ්බොත් ගෝරි ගොඩයි. යන්න දෙනවනේ කිසිම ප්‍රශ්නයක් නැහැ. පොල් ගහකුණත් යන්න පුළුවන්. ඔව් සිහියෙන් යන්න ගියාම ඒ දෙක කරන්න බෑ. ඒ දෙකට උත්තර තුනක් තියෙනවා. ඥානানন্দ ස්වාමීන් වහන්සේ කියනවා අපි මේ ලෙඩ වෙන බව දැනගෙන සක්මණ හිමීට කරනකොට අපි දන්නවා පියවරක් කුසල පියවරක් යන්න බෑ විසි වෙනවා. ඒ බව අපි දැන දැනත් හිමීට යන්නේ මේ ලෙඩේ සනීප කරගන්න ඕන නිසා. එතකොට මේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා ඒ තියෙද්දිත් හිමීට යන්න කියලා පෙන්නන යන්න උත්සාහ කරන්න කියනවා මේ සමබර නැතුව එක කකුලක් කුසල අනික කකුල තියෙන අතරමාරදී අපි තනි කකුලෙන් මේ කරන වෙලාවේදී Tamanට මේක පාලනයක් නැති බව වේගෙන් දුවනකොට පාලනයක් තියෙනවා වගේ ඒක නිකන් අර බම්බරයක් හයියෙන් කරගෙනනකොට ගෙලින් හිටිනවනේ වේගය අඩු වෙනකොට බම්බරේ වැරකිලා කරකිලා ගිල වැටෙනවා ඒ වගේ තමයි මේ අධික වේගයෙන් අපි කාමයේ හැසිරෙනකොට අපිට ඒකේ සමතුලිත භාවයක් වෙන හැබැයි සමතුලිත භාවය අධික ජවයේ පැවතිච්ච දෙයක් ජවේ නැතිච්ච ගමේ කඩනවා. ඉතින් ඒ නිසා හිමීට වෙනදට වැඩිය නැවතිල්ලේ කරලා බලන්නේ කියලා. ඒක රඟබෑමකුත් නෙවෙයි. ඒක කෘතිම බව හැබෑව ඒක සාමාන්‍ය විදිහ නෙවෙයි. කෘත්‍රිම බව හැබෑව ඒක පෙන්ලා දෙන්න කියනවා මේ ශරීරෙට ඇවිදින්නවත් බෑ. සතියෙන් කරන්න කියනවා. ඉතින් මේ දේ අපි හිතමු පාකින්සන් හැදිලා ආවයි කියලා. අපි තුන් වයසට ගිහිල්ලා මේක ආවයි කියලා. ලෙඩ වෙලා ඒතකොට අපිට ඉසాత වෙනකන් අඬන්න වෙනවා. එතකොට වෙලා පහුවෙලා වැඩි. දැන් පාකින්සන් නෙවෙයි නෙමේ. මේ ලෙඩ වෙලත් නෙවෙයි නෙමේ. වයසට ගිහිල්ලත් නෙවෙයිනේ මේ මේ අපේ ශරීරයේ මෙහෙම තත්ත්වයක් තියෙනවා. එක කකුලකින් දෙන අනික් කකුලට බර මාරු කරනකොට නැමතිල්ල කෙරුවොත් බර මේකෙන් මේකට සංක්‍රමණය වෙන්නේ නැහැ. වෙන්නේ ඉස්සලා අපිට අසම බර භාවයක් වෙන නිසා මේ නැමතිල්ල කරන්නේ කෘත්‍රිම බවක් ඇති කරන්නවක් රංගපාණ්ඩවත් නෙවෙයි. ඒක සනීප වෙන්න ඕනේ නිසා මේක දහස්වර විමාන පස්සේ හිතන්නේ ශරීරයේ හිතට ඇති වෙන අත්දැකීම පරිචය කොහොම වේද කියලා දන්න මේ නලියවුවට ටික වෙලා ගියාට පස්සේ තැම්පත් මේ තැම්පත් නම් ටික වෙලා ගියාට පස්සේ නලියනවා. ඒක නිසා calm after the storm කියලා කියනවා. මේ කෝඩේට පස්සේ බොහොම නිශ්චල බවක් එනවා. මේ කෝඩේ වෙලාවේදී අර්ථකථන දෙන්න යන්නත් එපා. නිශ්චල වුණාට පස්සේ අර්ථකථන දෙන්නත් එපා. මුළු තරංගෙම බලන්න මුළු පද්ධතියෙන් බලන්න. ඒකෝට කාටද මොකටද නිදහස කරන්නේ? මොකටද කාටද අර්ථකතන මේ ඉවසක් නැතිකම තියෙන. මේක නැවත නැවත වෙන්න බාධාවක් විතරක් තියෙනවා ප්‍රශ්න කරන්න බාධාවක් නැත්තම් මේක දහස්වර කරගන්න බලන්න ලෙඩ වෙන්න ඉස්සලා වයසට යන ඉස්සලා මැරෙන්න ඉස්සලා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මට විනාඩි 20ක පමණ සක්මන් භාවනාවකින් පසු පර්යංකයට වාඩි උනිමි. සිතවිලි කීපයක් මතුවී විසිරී ගියේය. අරමුණට සිත යොමු කර සිටියෙමි. විනාඩි 30ක කාලයක් ඉක්ම යාමත් සමග වෙල්ලේ වේදනාවක් සමගම සිත පහතට නැවී ඇති ආකාරයේ දුටුවෙමි. මෙවැනි අවස්ථාවකදී ඉන්පසු කළ යුත්තේ කුමක්දයි කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා. මොකද මැදදී වාක්‍යයක් මිස් වුණා ඒක. ආයසරක් කියව. ගෞරවනීය ස්වාමින් වහන්ස මට විනාඩි 20ක පමණ සක්මන් භාවනාවකින් පසු පර්යංකයට වාඩි උනිමි. සිතවිලි කීපයක් මතුවී විසිරී ගියේය. අරමුණට සිත යොමු කර සිටියෙමි. විනාඩි 30ක කාලයක් ඉක්ම යාමත් සමග බෙල්ලේ වේදනාවත් සමගම සිත පහතට නැමී ඇති ආකාරය දුටුවෙමි. මෙවැනි අවස්ථාවකදී ඉන්පසු මේක හොඳ ආරම්භයක්. යම් වෙලාවක මේවා මේ කෙනෙකුට විශේෂයෙන්ම අරමුණට හිත ගියා නම් ඇඟේ පාලනේ නැති වෙනවා. ඇඟේ පාලනේ තියෙනවා නම් අරමුණේ නැහැ. ඒ නිසා කයට හිත ගත්තට පස්සේ ওই ප්‍රශ්න දෙකේ හිටිනවා. කයේ ඉරියව්ව බලහන් ඉඳ ගියොත් ආනපාන වගේ අරමුණට හිත තියාගන්න බැරි වෙනවා. මොකද මේක නඩත්තු කරගන්න තියෙන ඒ රංගපාන ගතිය සහ ඒකේ තියෙන දලදඬු ගතිය නිසා. එම් නෙවෙයි ඒක පැත්තක තියෙන නැත්නම් ඉන්න ඉරියව්ව බලලා හෝ නැත්නම් අපි කියමු ආනපානේ බලනවා කියලා ඒකට හොඳ වෙලෙ හිත ගියාම මේක වැක්කෙනවා. ඉතින් ඉස්සරහට තියෙන දේ තමයි පුළුවන්ද කියලා බලනද මේ හිස පහතට නැමිලා තියෙද්දි වැක්කෙලා තියෙද්දි ආනපානේ පේනවද? එම් නැත්නම් මං හඳුන්වා දෙන දේ තමයි ඉන්න ඉරියව්ව පේනවද Tamanට කියලා. පෙනිලා මේක සුකු විකෘති. දැන් මේක වැක්කෙලා තියෙද්දි මේක දිහා බලන්න ඉන්න පුළුවන්. කලබල වෙන්නේ නැතුව මේ මම කියා ගන්න නැතුව බලාගෙන ඉන්න පුළුවන් නම් බලාගෙන ඉඳීම තුලම සති සමාධි ගෝවෙද අප ඉරියව් ඇඟ විසින්ම සකස් කරගන්න. ඒක හදනවට වැඩිය හොඳයි. නමුත් මේ தත්ත්වය බය මේ தත්ත්වය අනිශ්චිත භාවයකටපත් වෙලා සැකමසුයි ලියමඩියලා තියෙනවා. අද රිට්‍රීට් එකේ 9 වෙනි දවසේ ඉතින් 9 වෙනි දවසේ මෙයාගේ මූලික අවස්ථාවවල තියෙන සැකේ මතුවලා තියෙනවා කියලා කියන්නේ පහුගිය ටිකේ මේ වගේ මට්ටමකට සිත ඇවිල්ලා නැහැ. ඒ නිසා මේක ආරම්භයක් විතර පේන්න තියෙනවා. පුළුවන් නම් මේක කඩා ගන්න නැතුව ඒ ලෑස්තිලා යන්න ඉස්සලාර කම්මැලි බල්ලට එන ගන්න නැති කතාව කිව්වා වගේ අරමුණට හිත යම් විදියකට ගියොත් ඒ ඒත් එක්කම මේ ඉරියව්ව කඩා වැටීමේ ස්වરૂපයක් ඔක්කොටම වෙයි කියලා නම් හිතන්න එපා. මේ වගේ කෙනෙකුට වෙනවා. ඒක නිසා අරමුණට හිත ගිහිල්ලා මූණට මූණ දානකොටම ලෑස්ති වෙන්න ඕනේ දැනගන්න ඕනේ මේ වෙනකොට ඉරියව්ව වැක්කෙනවා. ඒ ඉරියව්ව වැක්කලා තියෙද්දි මට මේ අරමුණේ හිත තියාගෙන පුළුවන්ද? පශ්චාත්තාප නොවී ඉන්න පුළුවන්ද? සැක නොකර ඉන්න පුළුවන්ද? බයක් පහල කර නොකර ඉන්න පුළුවන්ද කියලා ඒ පෞරුෂත්වයේ තියෙන්න සීලේ තියෙන්න ඕනේ සද්ධාව තියෙන්න. සතිය තියෙන්න ඕනේ. එතකොට තමන්න තියෙනවා දැන් තියෙන අභ්‍යාසයක් අරමුණ තියාගෙන ඉරියව්වක් තියාගෙන සතිය පවත්තන එක. ප්‍රශ්නේ නේක හොඳයි මොකද මෙතෙක් කල අරමුණ තියා හිටියා ඉරියව්ව නැහැ. ඉරියව්ව වැක්කලා දැන් බලාගෙන යනවා ඉරියව්ව වැක්කන ඉඩ තියෙනවා ලෑස්තිලා යනවා. සතිය තියාගෙන ඉරියව්වත් පාගෙන යන්න පුළුවන් නම් එයාට මේ බයිසිකල් එක නැගලා යන්තම් පදරගෙන බයිසිකල් එක පදින්න පුළුවන් හැබැයි වංගු යනවා එයාට. දැන් ඊට පස්සේ බලන්න ඕනේ එහාට මට බයිසිකල් පැදෙන්නේ නැතුව කෙනෙක් අල්ලන්නෙත් නැතුව බයිසිකල් එක යන්න දෙන්න ඉගෙන ගන්නවා වගේ ඒක ඉගෙන ගන්න දෙයක් නෑ ටික කාලයක් පයින්කොට කොහොමඩක්වත් වෙනවා. ඒ නිසා මේක වැරද්ද කියලා හිතන සැකී දුරු කරන්න මම මේ කතා කරන්නේ මේක හරි පාර. නමුත් මේක වෙයි මේක වෙනවා. දෝෂයක් නෙමෙයි මේ හැටි කියලා හිතාගෙන දිගට කරන්න. එතකොට ටික කාලෙ ඔයගේ අත්දැකීම් 3-4ක් නැත්නම් වාර 3-4ක් කරනකොට ඕක විසින්ම වාෂ්පීකරණය වෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවට වාඩි වූ විට ඊතා ඉක්මනින්ම පිම්වීම සහ හැකිලීමට සිත යොමු වේ. පෙර පරිදිම පිම්වීම ඉක්මනින් සිදුවන බවත් හැකිලීමට ඊට වැඩි කාලයක් ගතවන බවත් වැටහි. පිම්වීම සෙමින් ආරම්භ වී වැඩි වේගයකින් අවසන් වේ. හැකිලීම ආරම්භ වන්නේ හැකිලීම හැකිලීමේ ආරම්භය වේගවත්ය. අවසානය මන්දගාමීය. හැකිලීමේ අවසාන භාගය බම්පර් දෙක තුනක් උඩින් වාහනයක් පැනපැන යන ආකාරයකින් උඩ පැනපැන උඩ පැනපැන විදියක් වැටහේ. මෙසේ තව තවත් පිම්වීම හැකිලීමට සමීපවත්ම පිම්වීම අවසන් වී මොහොතක් නතර වී හැකිලීම ආරම්භ වන බවක් වැටහේ. තව මේ දෙස බලා සිටින විට නතර වී පවතින කාලය වැඩි බවක් වැටහේ. හැකිලීම අවසන් වී ඒ සමගම පිම්වෙයි. රබර් බෝලයක් බිත්තියට ගැසූ විට නැවත එන්නාසේ පිම්බීම අවසාන පිම්බීම අවසන නතර වෙයි. ක්‍රම ක්‍රමයෙන් මේ ක්‍රියාවලියේ වේගය අඩු වෙයි. සියුම් භාවයට පත් වෙයි. වතුර කාන්දුවක් ඇති තැනකින් හිමිහිට වතුර බිඳුවක් සකස් වී එකවර පහළට වැටෙන්නාසේ හැකිලීම ආරම්භ වී ෂණිකව නැවතත් පිම්බී නතර වෙයි. මෙසේ සියුම් වී පිම්බීම හැකිලීම නොදැනීම යයි. විවේකීව සිටින සෑම අවස්ථාවකම සිටගෙන සිටින සිටගෙන සිටියදී හාන්සි වී සිටියද පිම්වීම හැකිලීමට සිත යොමු වෙයි. සක්මනේදීද වම් වම් පාය ඔසවන විට පාදයේ මහපට ඇඟිල්ල පොළවෙන් මිදෙනවත් සමගම දකුණු පාදයේ පොළව හා ගැටීමට සිත යොමු වන බවක් දකුණු පාදයේ මහපට ඇඟිල්ල පොළවෙන් මිදෙනවත් සමගම වම් පාදයේ පොළව හා ගැටීමට සිත යොමු වන බවක් මෙය ඉබේ සිදුවන්නාක් මෙන් ගමන මාර්ගයේ පාලනයකින් තොරව සිදුවෙන බවත් වැටහි. වරහන් ඇතුලේ දෙපැත්තට මාරු වෙවි. ගමනේ වේගයද මදක් වැඩිය. පාදයේද මට අවශ්‍ය තැනට පාදයේද මට අවශ්‍ය තැනම පතිත නොවන ආකාරයක් වැටහි. ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී භාවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. ත්වන් සරණයි. මේකෙත් ඇත්තට ප්‍රශ්න ස්වරූපෙන් නෙමෙයි ඉදිරිපත් කරලා තියෙන ප්‍රකාශනයක් ස්වරූපෙන් නමුත් අර මුල් අවස්ථාවේදී විස්තර කරනවා මේ හැකිලීමේ අවස්ථාවට යනකොට බම්පෙවි බම්පෙවි ගිහිල්ලා නතර වෙනවයි කියලා මේක සාමාන්‍ය ජීවිතේ පණ අදිනවයි කියලා එකක් කරන්නේ මැරෙන්න යන කෙනෙක් දිහා බලනකොට ඒක පාට ගිහිල්ලා හක් ගාලා නතර වෙනවා නතරුණාට ඔක්කොම හිතන්නේ මැරලා කියලා නෑ ටික වෙලාවකින් ආය පොඩි ලකුණු වගේක් වෙන්න ආය ටිකක් ගිහින් නතර වෙනවා. ඕම තුන් හතර සැරයක් කළා ගමන් මැරලා යනවා. ඉතින් මේ වගේ හැකිලිමේ අවසානයේ සාමාන්‍ය මරණයක ශුද්ධ අවස්ථාව පෙන්නනවා. මේක දිගේ බලාන ඉන්නකොට නිකන් ක්ලච් එක රිලීස් කරනවා වගේ. සතිය අල්ලලා තියාගෙන ඉන්න බෑ. සතිය එච්චර ගැඹුරට ගිහිල්ලා නෑ. ඒකට එකපාරට සතිය පිටපයින්නවා ආය අල්ලනවා. ආය පිටපයින්නවා ආය අල්ලනවා. ඒ වගේ නිකන් ක්ලච් එක රිලීස් රිලීස් වෙනා වගේ වැඩක් වෙනවා. මොකද අපි එච්චර ගැඹුරට සතිය පවත්ලා නෑ. එච්චර සියුම් අරමුණක් දිගේ ගිහිල්ලා නෑ. එතකොට ආදායව වල්පත ගත්තාසේ වලිගෙන් අල්ලන්න ගියට අහුවෙන්නේ නැහැ. අහුවෙනකොට පහුවෙනට තියෙනවා එimhe ගැසි ගැසි යන්නේ නැතුව ඒක රත් වෙච්ච පිහකින් බටර් කෑල්ලක් කපන්න වගේ කපාගෙන යනවා. ඒ කියන්නේ අපේ සංවේදී භාවය වැඩි වෙලා එවැනි සියුම් තැනකදී සතිය පැවැත්වීමට අවශ්‍ය කරන වීර්යය දැන් ගන්නවා. කලබල වෙලා අල්ලන්න යන්නෙත් නැහැ. මගහැරුණයි කියලා කලබල වෙන්නෙත් නැහැ. එතකොට තේරෙන පටන් අර ගන්නවා මේක සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. ඉතින් එක දවසක නැත්නම් එක වතාවක් ඒ බම්පවි බම්පවි යන බව දැකලා දෙවෙනි වතාවට යනකොට ඒක සාමාන්‍ය දෙයක් තුන්වෙනි වතාවට යනකොට ඒක ගණන් ගන්න. ඒ වගේ මේක හොඳට දැකපු කෙනෙකුට මරණය ගණන් ගන්න දෙයක්වත් නැහැ. මරණයට යනකොට ඉඳුරංගෙන් අපි වෙන් වෙලා වරින් වර ඉඳුරං ආය ක්‍රියාත්මක වෙන්න පටන් ආය ඇකිලෙනවා. ආය ක්‍රියාත්මක කරනවා ආය ඇකිලෙනවා. ඉඳුරන් වෙනකොට පේනවා නෑදෑය වට කරන අඬගෙන සෝම් පිට්ටෙන්ට ගියේ මූණ හදාගෙන ඒගොල්ලෝ දඟලනවා. ඒතර මේ මරණ මිනිහට වෙන රාජකාරියක් තියෙනවා. මේ වටේ ඉන්න කට්ටිය ඒකට පොර දානවා. ඒකට පිටුරු දානවා. ඉතින් ඊට පස්සේ ආයෙ මේගොල්ලන් කියන්න වෙනවා කර්මන පැත්තකට යන්න මට මැරෙන්නටලා කියලා මැරෙන්න දෙන්නේ. කට රණ්ඩු දාලා කිරාණු දාලා රටට පො බෙහෙත් වක් කරන්න හදනවා, ග්ලූකෝස් දෙන්න හදනවා. ඒ මුම්බයි වෙලා ඉන්නේ මේ මැරණ එක නෙවෙයි. ඒ අකුණ්ඩ ඉන්න බෑ. උන් ඇවිල්ලා ඒ ඉන්ජෙක්ෂන් ගහනවා මේක හරියට මේ නොමර ධානයෙන්ද වගේ. බලන්න ඉන්න බයයි. මැරණ එක කරන්න මැරෙන්න දෙන්නේ නැහැ. ඒ නිසා නෑදෑයෝ ඉන්න තැන මැරෙන්නවත් එපා. ඒකවත් දෙන්නේ ඒ නායට එකක් ගෙනල්ලාල්ලයි කටට එකක් ගෙනල්ලාල්ලයි අල්ලලා තියන්නේ මේක තියානින්ද මැරෙන මනුස්සයට ඕනේ මේ ගැසි ගැසි ගැසි ගැසි දැන් ඉතින් කොහොමද කියලා වෙලා නැදී ඉන්නේ කියලා වෙනවා ඒක වෙන්න දෙන්නේ නැහැ ඒක නිසා මරණ වේලාවේ දැන් ਸਰවඥාංශ පිරිනව පාන වේලාවේදී උන්වහන්සේගේ හිත චතුත ධානයට ගියා. ගිය ගමන ආශා ප්‍රසවාසය නතර වුණා. එදී ඔක්කොමලා අඬව ගන්න පටන් ගත්තා. මුදලට අනුරුද්ධ හමුරුවා කෑ ගහන්න එපා. සර්වඥාන්සේගේ හිත තාම නිරුද්ධ වුණේ නැහැ. දැන් චතුත්ථ ධානය ඉන්නේ කෑ ගහන්න එපා. මේ මේ වැදගත් දෙයක් වෙන තැන කරබන ඉන්නේ කියලා. ඒසේ සර්වඥාන්සේගේ හිත දෙවිතුත්‍ය ධාන, තුත්‍ය ධාන, ප්‍රථම ධානට ආවිලා සාමාන්‍ය උසුරා. ඒකට හිතගත්ත කට්ටිය 50යි කියන්නේ. ඊට පස්සේ පෙන්නන්න බෑ. සාමාන්‍ය ලෝකයා ඉන්න තැන වහවත් කන්න බෑ. මැරෙන්නත් බෑ. ඒ නිසා මේ ප්‍රශ්වාසයක් ඉවර වෙන තැන, හැකිලීමක් ඉවර වෙන තැන, එහෙම නැත්නම් මොනම දෙයක් හරි සිද්ධියක් හමාර වෙන තැන බලන්න ඒක ගිහිල්ලා හැල හැපිලා එක සැරේ නතර වෙන්නේ හැල හැපිලා නතර වෙනවා. හැබැයි ඒක දිහා බලනකොට අර හැල හැපිලි නැතිලා යනවා වගේ තියෙනවා. මොකද අපේ හිතේකට පුරුදු වෙනවා. ඒක නිසා මේ ක්ෂණික මරණය හැකිලීමක් අවසානයේ දකින්ද අපි කොච්චරක් පිම්බීම හැකිලිම යාලු කරගන්න ඕනද බලන්න. ඒ පිම්බිම හැකිලිම යාලු කරගන්න මේ මුළු කාම ලෝකයේ කොච්චර දුරස් කරන්න ඕනද කියලා බලන්න. ඉතින් අපි එහෙම ඉඳද්දි මේ කාම ලෝකේ වඩ වඩා ඉඳද්දි අපිට කවද්ද පිම්බීමක් හැකිලීමක් කොටු කරගන්න පුළුවන් ගතියක් කොටු කරගත්ත එකේ හැකිලීමේ අග මේ තරම් සියුම්ව හරියටම තීක්ෂණව සූක්ෂම කරගෙන යන්න පුළුවන් ගතියක් දැක්කොත් සම්මුති මරණේ තියෙන ලක්ෂණ හැකිලීමක අවධානය තියෙනවා එහෙම නැත්නම් ප්‍රශ්වාසයක අවසානයේ තියෙනවා. ඉතින් ඒක පොඩ්ඩක් බලන්න ගියොත් ඒ යෝගාචර එක්ක පුදුමාකාර විදිහට බය වෙනවා. එතන පුදුමාකාර গুপ্ত දේවල් මෙතන සිද්ධ වෙනවා. ඇති දේ නැති බවටපත් වෙනවා. ආයේ එන බවටපත් වෙනවා. ඒ වගේ සංසිද්ධියක් අපට ජීවත් වෙනකොටම කරන්න පුළුවන් වෙන්නේ. ਸਰවචනන්සේ ඒකට ආගමක්, ඒකට ධර්මයක්, ඒකට ආධ්‍යාත්මයක් ලං කරලා දීපු නිසා නැත්නම් අපේ ස්වභාවයෙන් කවදාකවත් අපිම බලන්න කැමති නැහැ. නමුත් පුළුවන් තරම් බලන්න පිම්බීම හැකිලිමේ අවසානයේ දැකපු එකේ මේ සිදුවෙන හැම සිද්ධියකම සිදු වෙන පැත්තේ ආලවට්ටම් බලන්න යන්න එපා. ඒක තනිකර රංගපෑම තියෙන. ඉවර වෙන තැන බලන්නකෝ. ඉවරෙන් තැන බලන්න ගියාට පස්සේ ඒක සම්පූර්ණ ස්වභාවිකයි. ඕනම සිද්ධියක ඉවර වෙන එක ස්වභාවිකයි. මොකද ওই නාට ගන්නටන කට්ටිය මුලදයි මොලයි මැදයි විතර නටන්නේ. ඉවර වෙන සිද්ධිය වෙනකොට ඒගොල්ලන්ට 100ක් පතක් නැහැ. gedara යන හදිසිය තියෙන. දැන් මෙතන ඉන්න රිට්ටි ටිකක් කරත් ඒක තියෙනවා. දැන් මේ යන හදිස්සිය තියෙන්නේ. දැන් මේක හෝල් එකස් කරන මිනිහට තමයි ප්‍රශ්න තියෙන්නේ. ඇයි ගා රිට්‍රීට් එකටලා ඇති කරන්න බෑ. යන කට්ටියගේ ප්‍රශ්න නේ. යන කට්ටිය තියෙන අතර මෙතන කොට දැම්ම දැම්ම දිව්වා. නිකමට හිතන්න මේ හෝල් එක උදේ ඉඳලා හැන්දෑව වෙනකන් මේ පාටි එකට දෙන හෝල් එකක් කියලා හිතන්නකෝ. සරසන වෙලාවට නුවර එළිය මල් ගෙනල්ලා ආරෙන් ගල මෙල් ගල ගලවන වෙලාවට ඔක්කොම එකතු කරලා 10 බින් කරේම තද කෙරුවා පෑගුවා විසි කෙරුවා. ඊගා වෙන කට්ටිය කියනවා ඒ කට්ටියට ඒක අපද්‍රව ඊගා වෙන එක ආයෙ ගෙනල්ලා මේක සරසනවා. ඉතින් ඒක කීපර් මේක බලහින කීපර් බැලුවොත් පේනවා මේ අකුණු බොන පිස්සුවක්ද තියෙන්නේ. දැන් ඉස්සලා කට්ටිය මල් පස්සේ කට්ටියට අලි කරදර. ඒ කට්ටිය ගෙනාවු මල් ඉක්මනටම හයි කරගන්න ඕනේ විජහාට පාටිය පටන් ගන්න. පාටි ඉවරෙච්ච ගමන් ඒක අපද්‍රවියක් බවට පත් වෙනවා. මේ කෝලමනේ තියෙන්නේ. ඒකේ ඇත්තට උද්දීපනය කළ ලියපු වාක්‍යයක් නෙවෙයි. නමුත් අහගෙන ඉනකොට මතක් වෙනවා. හොඳට බැලුවොත් මේක කාටවත් පේන දෙයක් නෝ කවදාකවත් කවුරුත් එක වැදගත් දෙයක් විදියට හිතන්නේ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ නැත්තම්. බුදුජානනාචාර්යනේ සියුම් තැන්වල පෙන්නනවා මේ නිවන බොහොම ඇතගාව තියෙන්නේ අස්පනා පිට තියෙන්නේ ඒක බලන කෙනාට පේනවා. ඒක බලන්නේ නැති ස්වරූපයෙන් බලන කෙනාට පේන්නේ නැහැ. ඒක ඉන්ද්‍රජාලයක් නෙවෙයි. ඒක බුදුජානන්සේ කියලා තියෙන්නේ ඥානතෝ භික්කවේ පස්සතෝ ආශවානං khයං වදාන. මහණි දකින්න කෙනාට, දන්න කෙනාට කෙලස් කැපෙනවායි කියලා මං කියනවා. දන්නේ නැති කෙනාට, දකින්න නැති කෙනාට කැපෙන්නේ නැහැ. අපි යනවා ඊගා ප්‍රශ්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආනාපාන සතිය වඩන යෝගිනියක්මි. මම භාවනාව වඩන විට කහපාට එළියක් ඇවිත් නැති වී යයි. නිල් පාට එළියක් ඇවිත් නැති වී යයි. එසේම සක්මන් භාවනාවේදී උරහිස් වේදනාව තදට දැනේ. ඇස් දෙකම සීතල වී යයි. දිගටම භාවනාව වඩමි. මේ ගැන උපදෙසක් ලබා දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවායි පතමි. මම ඉල්ලා හිටිනවා මේ කමටහන් වார்த்தාවක් තියෙන පොලේ පුච්චලා නලු නලලේ අලු ටිකවත් දාගන්නයි කියලා මේ කුණු අරබ ලියන්න එපා. භාවනා කරනකොට අරමුණ වැටෙච්චටි පොඩ්ඩක් කියන්න. කහ පාට පේනවා නිල් පාට පේනවා. ඒ කියන්නේ ලයිට් බිල් එකේ වල තියෙනවා. ඒ නිසා ලයිට් හම්බෙලා තියෙන ප්‍රශ්නයක් නෑ. ඒක නෙවෙයිනේ අපි මෙතෙන් ආවේ. අපි මෙතෙන් ආවේ ඉඳගෙන කරන භාවනාව මොකද්ද කියන්නේ? සක්මන් කරනකොට ඒ යනවා මේ යනවා ඒ කියා මේ කියා කියන්නේ නෙවෙයිනේ. Tamande එක මොහොතකට හරි වමට දකුණට හිත යනවාද කියලා. ඉතින් ඒක කියන්නේ නැතුව මෙයා දා 9 වෙනි දවසේ 9 වෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල. අර මූලික දේවත් දන්නේ නැහැ. ඉතින් එතකොට මගේ අතින් ඕන නැති වචන කියවේ. මම ඇත්තටම හොඳ එකෙක් ඔය මාව නරක කරගන්නේ මොන කරන්නේ ඒ වෙලාවට මට ඉන්න දැන කොහෙවත් මතක වෙන්නේ නැහැ. මම එතකොට රෙඩිට් ඕගනයිස් කරපේ කාටවත් ගහන්න දෙනවා. එමුත කියන්න ගියාම කියන්නෙම වැරදිච්ච වැරදිච්ච වයිදී හරි මුස්පීන්තුයි. පළවෙනි දවසේ නම් මම ගොඩාක් ඉවසන මම හරිම හොඳයි ඒ දාන. මේ 9 වෙනි දවසේ වෙනකොට ඒ ලියුපෙක නැගන්න හුඟක්ම ලොකු කනගාටුවක් මට ඇති වෙනවා. මේ දවස්වල මේ කමටහන් සුද්ධ කරනවා අහලවත් නැහැ. ඉතින් මම කරුණා කරලා කියනවා මේ මේක වැදගත් සිද්ධියක්. බුද්ධිලගේ ප්‍රශ්න නෙවෙයි මෙතන තියෙන්නේ මේ සංනිවිදන ප්‍රශ්නයක්. මේ කමටහන් වාතාව ලියන්න ඉස්සෙල්ලාට දීලා තියෙන කොලේ පොඩ්ඩක් කියවන්න. කියවලා හරිය තැනින් පටන් ගන්න වැරදි දේවල් ලියන එකක් නෙවෙයි කමටහන් සුද්ධ කරනවා කියන්නේ. නිසා මොකක්වත්ම ලියවිලා නැහැ. ඉතින් මං දැන් ඇහුවොත් එහෙනම් මේ කීපේ කරන් නැගිටලා දැන් උනේ මොකද කියන්නේ කියලා ඌ කියන්නේ නැහැ. ඌ කියන්නේත් නැහැ. ඒකී කියන්නේත් නැහැ. ඕකා කියන්නේත් නැහැ. ඉතින් ඒ වුණත් මගේ තියෙන නැහැදිච්ච කොට මං අහනවා. කරුණාකරලා කැමතිද මේ සභාවට කියන්න වාඩි වෙලා කරන භාවනාව මොකද්ද කියලා? සක්මන වශයෙන් තමන් කරන භාවනාව මූල කර්මස්ථානේ මොකද්ද කියලා අන්න ඒක පිළිබඳ තොරතුරු ටිකක් දෙන්න මගේ මේ නැහැදිච්චකම ගැන නොසලකා අනුකම්පා කරලා එහෙම නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්න. ගෞරවනීය ස්වාමින් වහන්ස විනාඩි 15ක සක්මන් භාවනාවකින් පසු පර්යංකයට වාඩි වුනිමි. ඉඳගෙන සිටින ඉරියව්ව සිහිපත් කරමින් අරමුණට පරහන් ඇතුලේ පිම්බීම හැකිලීමට සිත යොමු කළෙමි. සිතවිලි කීපයකින් සිත විසිරී ගියේය. නැවත අරමුණට සිත යොමු කර ප්‍රාශ්වාසයේ දෙස ගැඹුරින් බැලීමට සිත යොමු කළෙමි. එම දරණ ආයාසයේදී හිස ඇතුලින් වේදනාවක් මතුවිය. එය මෙනෙහි කළෙමි. මෙසේ ප්‍රශ්වාසයේ දෙස බලන සෑම අවස්ථාවකදීම මෙම හිසේ වේදනාව මතුවිය. ගරු ස්වාමින් වහන්සේ මෙම කරුණ පැහැදිලි කර දෙන්න. තෙරුවන් සරණයි. මේකට කියන්න තියෙන්නේ අර ප්‍රතිඵල අපේක්ෂාව බහුලකම නිසා ඇති වෙන දරතය එහෙම නැත්නම් ඇති වෙන පීඩා ගතිය. ඒක නිසා මතක තියාගන්න අපි හේතු සම්පාදනය කරනවා කරන්න ඕන දේ කරනවා ප්‍රතිඵල අපේක්ෂා කරන්න එපා. තමන් වාඩි වෙලා ඉන්න ඉරියව්වට ගිහිල්ලා ආනපානෙ හෝ පිම්බි මැකිලිමේදී ස්වභාවයෙන් මතුවෙනකන් ඔය එකකවත් මුලමඳාක බලන්න යන්න බෑ. එතකොට අහුවෙන්නේ නැහැ. ඉස්ලාම් වාඩි වෙලා ඉඳලා ඒකේ ඒකේ ස්පාර්ශු ඒකේ සමතුලිත භාවයට ගිහිල්ලා ඒ ආනපානෙක හොඳට මූණට මූණ දාලා ඉන්නකම් නැත්නම් හාද වෙනකම් එනිසක යාළු වෙනකම් ඉඳලා තමයි ඒකේ අලගිය මුලගිය ව්‍යංජනන ව්‍යංජන අංග ප්‍රත්‍යංග මුලමදාග බලන්න ඕනේ. හරියට ඉරියව්වේවත් හිත පටල වෙන්නේ නැතුව මේ මුලමදාග බලන්න යනවා අග විතරක් බලන්න හදනවා කියන එක අර අනුපුබ්බ කිරියානුපුබ්බ සික්ඛානුපුබ්බ පටිපදා දාන්න නැතුව යන එකක්. ඒ නිසා ඒකෙ තින් අර ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. ඒක හොඳට හිතට වද්දලා දීලා නැවතිල්ලේ ඉවසිල්ලේ පියවරෙන් පියවර යන්න හදන්න. එතකොට මේක ඉච්චර අමාරු වැඩක් වෙන එකක් නෑ. ගෞරවාර්හ ස්වාමින් වහන්සේ ඊයේ ධර්මදේශනාවේදී ඔබ වහන්සේ භාවනාවේදී දුක දෙරීමෙන් කෙලෙස් කැපෙන බව මනවින් පහදා දුන්සේක. තවද සමාධියේදී කෙලෙස් නොකැපෙන බවද වදාළසේක. සමාධිය නිසා කෙලෙස් නොකැපෙනු පමණක් නොව කෙලෙස් වර්ධනයකුත් සිදුවේ යයි සිතී. සමාධියට ආශා කිරීමෙන්ද එය නැවත නොලැබෙන විටදී දුක හා පසුතැවිලි වීමෙන්ද කෙලෙස් බොහෝ වර්ධනය වේද එසේනම් සමාධිය වළක්වා හෝ එහි ඇලී ගලී නොසිට විදර්ශනා මාර්ගයට ආපසු එළඹෙන්නේ කෙසේද පංච බල තත්වයේදී සමාධියට මේ අන්දමේ කෑදරකමක් ඇති නොවේ යයිද සිතී කරුණාකර මේ කරුණ පහදා දෙන සේක්වා වහන්සේට ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා කවුරු හරි සමථිත විරුද්ධකාරයක් තමයි ලියලා තියෙන්නේ. මාත් කතා කරනකොට දැන් මාත් ඔය පැත්තට වැටෙනවා. ඒකට ප්‍රශ්නයක් නැහැ. ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙනවා ආර්ය මන්සන්දී විදිහට චතුත්ථ ධ්‍යාන සමාධියකදී කතා කරලා තියෙන්නේ උපේක්ඛා සතිපාරිසුද්ධින් චතුත්ථ ධ්‍යානං සමාධි. උපේක්ෂාවෙන් සහ සතියෙන් ආඩ්‍ය වෙච්ච චතුත්ථ ධාන සමාධියට ගියාම ඒ කියන්නේ උපේක්ෂාව නිසා මනපමන පහළ වෙන්නේ නැහැ. සතිය නිසා පහළ වුණා නම් දන්න. ඒ නිසා ඒක කෙලස් මොල කපලා තියෙනවා. විෂ කපලා තියෙනවා. ඒක ඇල්මර්ලා තියෙන්නේ. නිසා සමාධියත් එනකොටම ඒන සමාධිය વિશેයි ආසාවක් ඇති වෙන්න පුළුවන් කියලා දැනීම තියෙනවනම් සමාධිය බාධාව නැහැ. නිසා සමාධිය ඒකාන්තම නරක දෙයක් කියන්නේ නරකයි. ඒකේ එහෙම ඇබ්බැහි ගතියක් තියෙනවා. මොකද ඇබ්බැහි නැත කරන්න පුළුවන්. නැත්නම් ਸਰවඥාන්සේ සමත පූර්වාංගම විපස්සනාව අනුමත කරන්නේ. ਸਰවඥාන්සේ ඒකේ එහෙම අනුමත කරලා තියෙනවා. මොකද සමහරු දන්නවා මේක ඇබ්බැහියට යන දෙයක්. නමුත් ගමනේ වෙහෙස නතර වෙන්න, බැටරිය චාර්ජ් වෙන්න, ගිමන් වෙන්න, විවේක වෙන්න සමතය අවශ්‍යයි. නැත්නම් කෙලස් කැපෙන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. නමුත් ගමන වෙහෙස නැති නිසා, වැඩි නිසා සමතේට ගිහිල්ලා අපි තානාම් පොලක නතර වෙනවා වගේ නතර වුණා නතර වෙන්න පුළුවන්. ඒ නිසා තානාම් පොලව නතර කරන්න යන්න එපා. තිබිච්චාවයි. එහෙනම් තානාම් පොල නතර වෙන තැනක් කරගන්න එපා. ගමන් වෙහෙස නැතර කරන තැනක් විතරයි. ඒක කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ කියනවා මේ අනුරාධපුර නරු පැත්තට යන කෝච්චිය හදිසියේ හරි ඒ කෝච්චි පාරයිනේ කෝච්චි පාරේ පුංචි ගමක ස්ටේෂන් එකක් හදන්න ඕනේ නම් දුම්රිය මධ්‍යස්ථානයක් පොලක් හදන්න ඕනේ. ඒගොල්ලෝ කරන්නේ පෙට්ටියක් හදන පාරෙන් අයින් කරලා තියලා. ඒ පෙට්ටිය తాවකාලිකව පාවිච්චි කරනවා ස්ටේෂන් එකක් විදියට. ඇත්තටම කෝච්චි පෙට්ටිය හදලා තියෙන්නේ පාරේ යන්න. දැන් මේ කෝච්චි පෙට්ටිය පාරෙන් අයින් ගිහලා යන කටියට ටිකට් දෙන්න පටන් ගන්නවා. ඒ වගේ තමයි සමතේට ගිහලා අහුවෙච්ච මිනිස්සු ආනන්ද බහන උගන්නන්න හදනවා. මම පාරෙන් පැත්තකට වෙලා. ඒකට ගමන නැහැ. අන්තිමට තමනුත් කෙලෙසෙනවා අර කට්ටියත් කෙලෙසෙනවා. එචනම් කම්පාර්ට්මන්ට් එක ස්ටේෂන් එකක් කරගන්න එපා. කම්පාර්ට්මන්ට් එක තියෙන්නේ රේල් පිරි දෙක උඩ දැන හැබැයි දන්නවනම් මේ කම්පාර්ට්මන්ට් එක දැන් ස්ටේෂන් එකක් කරලා තියෙනවායි කියලා ඒ නැති ප්‍රශ්නයක් නැහැ. අත් කම්පාර්ට්මන්ට් ගහලා තියෙන ස්ටේෂන් හදන්න නෙවෙයි. අනේ කත කාරණාව බුදුරජාණන්සේ තාමත්ම පිරිසිදුව දේශනා කළා තියෙන නිසා සමතේට බය වෙන්න ඕනේ නැහැ. එයාට උඹ දෙන්නේ බය වෙනවා. බීචිකාවක් හදා ගන්නවා. මේ ආලෝකයක් පේනකොට සමාධියක් එනකොට මම විපස්සනාව කඩාගෙන සමතිට යනවා. නෑ එහෙම එකක් නෑ. ඒකේ තියෙන විෂ දන්නවනම් අබ්බහිය දන්නවනම් සමතය කෙලස් කැපෙන්නේ නැති කාරණාව තිබුණාට පිටු දැකිය යුත්තක් නෙමෙයි. දැනගෙන යන්න පුළුවන්. අතිපූජ්‍ය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවේදී ඉඳ හිට මට අනිච්චානුභව වේගවත් ආශ්වාසයක් සිදුවේ. එය සිදුවන්නේ හිටිහැටියේ අනපේක්ෂිතවය. එයින් භාවනාවට බාධාවක් නම් නැත. බියක්ද නැත. හුදෙක්ම කුතුහලය නිසා අසමි එසේ වන්නේ මන්ද. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ පතමි. ඕනම කෙනෙක් විශ්‍රාම වෙනකොට නිින්දෙදී ඒක පාරට සුවාසයක් යනවා. ඒකේ ඒක බොඩි නොලෙජ් එක එහෙම නැත්නම් ඇඟෙන් කරගන්න එකක්. ඒ නිසා ඒකට තමන් කලබල වෙන්න ඕනේ නැහැ. ඒක තමන් කරන එකකුත් නෙවෙයි. අර විශාල පරිවෘත්ති ක්‍රියා රාශියක් වෙන වෙමින් තිබුණු ශරීරය පරිවෘත්ති කියන අතර කරනකොට ඒ අර ක්ලච් එක රිලීස් වෙනවා. ඒක පාරට දීර්ඝ හුස්මක් ඇවිල්ලා නතර වෙනවා. ඊට පස්සේ ආයෙ ටික වෙලා ගිහලා tempat වීමක් එනවා. ඉතින් ඒක මේ ශාරීරික අන්තරය හැටි මේ යන්ත්‍රය ඕන ගානකට හැඩ ගැහෙන්න පුළුවන් අධික වේගයට හැඩ ගැහෙන්නත් පුළුවන් අඩු ක්‍රියාකාරකම් වලට හැඩ ගැහෙන්න පුළුවන් ඒ අඩු ඒ හැඩ ගැහෙන ස්වභාවය තමයි මේ ඒක භාවනාවේදී මුල් විනාඩි සල්පේදී පුරුදු තැන කඩක් කාලක් භාවනා කරන එක නට මුල් විනාඩි සල්පේදී හොඳට තේරෙනවා මේක පස්සම්බඩ වෙන හැටි tempat වෙන හැටි ඒ tempat වෙන්නේ මෙහෙම එක පාට ඉඳපු ගමන් සුවාසයක් ගිහිලා ආයේ ස්වභාවිකට එනවා ආයේ ඉඳපු ගමන් සුවාසයක් කරනවා. ඒ නිසා කුතුහලයේ සඳහා හකුණු බව හැබෑව. ඉතින් ඒක ඒ වගේ දේවල් ගැන එච්චරම මේ හිත පීඩා ගන්න ඕනේ නැහැ. ඒකෙන් සත්‍යයට බාධා වෙන්නේ නැත්නම් ඊට තමයි සුවාසයෙන් පස්සේ සතිය පිටවන්න පුළුවන් නම් තමන්ට ඒක හිත කරදර ගන්න නැතුව ඉදිරියට යන එක තමයි කරන්න තියෙන්නේ. අති ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ ධර්මදේශනාවේදී වදාළ පරිදි ගරු හේම්පිටගෙදර ඥානසීය ස්වාමින් වහන්සේ මනෝ යන වචනේ අර්ථ ගන්වා ඇත්තේ කෙසේදයි පවසන සේක්වා. එවෙලේ එය මාහට පැහැදිලිව ඇසුනේ නැත. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒ ස්වාමීන් වහන්සේ ත්‍රිපිටකයෙන් බෙදාගත්තු ස්වභාවයක් ඒක කිට්ටුවෙන් යනවා මම හිතන්නේ පොල්ලත් බුද්ධදත්ත හාමුදුරුවෝ කිට්ටුවර කරලා තිබුණා. මන මනෝ චිත්ත කියන එක විඥානයේ අවස්ථා තුනක්. මන தત્ත්වය තමයි කෙලසිච්ච නැති අනිදස්සන ස්වරූපේ අපපතිතිත ස්වරූපේ සේ මනෝ වෙනකොට එයා ක්‍රියාවට නැංගිලා මනෝ විඥාන බාටපත් වෙලා ඊට පස්සේ ඒක චිත්ත බාටපත් වෙනකොට කෙලසිලා ඉවරයි ඒ නිසා හිත කියන්නේ කෙලසිච්ච දෙයක් ඒ හිතෙන් කල්පනා හැම දෙයක්ම පක්ෂග්‍රාහී අපි භාවනා කරන්නේ චිත්ත tattya මනෝ tattyaටපත් කරලා මනෝ tattya මන tattyaටපත් කරනවා ඒකට ආලේ විඥානය කියන නම එහෙම නැත්නම් දැන් සරච්චන්ද්‍ර මහත්තයාගේ පොතේ ඒක නැවත නැවතත් හෙලි කරලා තිබුණා. ක්‍රියාකාරී නැති එනතම මේ වාහනේක අයිඩල් රනින් කියලා එකක් තියෙනවා. වාහනේ ස්ටාර්ට් කරලා තිනවා ගියර් එකට අමුණලා නැහැ. ඒකට අඩුවම වේගෙන් එන්ජින් එක දුවනවා. ආන්නේ වගේ මේ භවයේ පවතිනකොට හිත තියෙන්නේ මන තත්වයේ. ඒක තාම මම වෙමි කියන එකවත් නැහැ ඊට පස්සේ තමයි මම බලන්නේ මම අහන්නේ මම ගන්ධ රස බලන්නේ කියන චිත්ත tattටපත් වෙලා. ඉතින් මේ පිළිබඳව ඒ හේම්පිටිගිත ස්වාමීන් වහන්සේ විග්‍රහ කරලා තිබුණා. නමුත් ධම්මසංගණී අටුවාවේ මනෝ මන චිත්ත විඥාන කියන සමානාර්ථ පද විදිහට පෙන්නනවා. ඉතින් ඒ නිසා මේක ඉතින් අර අවස්ථාව හැටියට යොදා ගන්න එකයි තියෙන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස මම පර්යංක භාවනාවේ හිඳ පිම්බීම හැකිලිම මෙනෙහි කරගෙන යාමේදී පැය කාලක් පමණ ගත වූ පසු කය සැහැල්ලු වී සියලු වේදනා පහව ගොස් ආලෝකයක් මැද මා පසුවෙන බවක් දැනේ. එසේ සිටින අතර ආශ්වාස සුලන් රැල්ල ශරීරයෙන් පිටව ගොස් උඩට උඩට ඇදී වලලු ආකාරයට රවුම් වශයෙන් එක දිගට කෙලවරක් නැතිව නැවී පෙන්눔 කරයි. මෙය එකක් එකක් වශයෙන් දිස්වේ. මට හැඟෙන්නේ මේ සසර ගමන භවයෙන් භවය යන ආකාරයකි. එම සුලන් රැල්ලට ආනාපාන සතිය වශයෙන් දිගටම සිහි කරමින් බලා බලන විට සසර ගමන නැවතෙන ආකාරයක්ද පෙන්눔 කරයි. මේ පිළිබඳව ඔබ වහන්සේගේ අනුකම්පා පෙරදරි උපදේශය බලාපොරොත්තු වෙමි. මේ සිද්ධිය මා කලින් භාවනා කරන අවස්ථාවවලද කීප විටක්ම දැක ඇත්තිමි. නමුත් ගුරු උපදේශයක් නොලැබුවෙමි. පින්වත් ස්වාමීන් වහන්ස උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා. මේකට ඇත්තට උපදේශ අවශ්‍ය කරන්නේ ඒ වෙන සිද්ධියෙන් මේ සසර මේ නිවන ආදි වශයෙන් අපි වට කතන්දර ගොතනවා. අපි එක එකට අර්ථකථන දෙන්න හදනවා. ඒ දෙන්න හදනකොට අපි ඒකට කියන චින්තාමේ භාවනාව කියලා. හැබැයි ඒක එන්නේ ප්‍රත්‍යක්ෂයේ මුල් කරගෙන අන්තිම ප්‍රත්‍යක්ෂය අමතක කරලා චින්තාමේ දිගේ යන්න පටන් ගන්නවා. ඒ නිසා මේ වගේ දේවල් තිබුණට තේරුන්නේ කියලා හෝ තේරුණයි කියලා හෝ භාවනා කඩා ගන්න එපා. දිගට භාවනා කරනකොට පේනවා මේ පොඩි දෙයක් පෙන්න පුගන් අපේ හිත ඒක කෙන්ද කන්දක් කරගෙන විශාල කතන්දර ගොතන්න පටන් ගන්නවා. ඉතින් ඒ බෞසුත භාවයේ වැඩි එක්කනාට නැත්තම් ඒ චින්තාමේ ඥාන වැඩි එක්කනට මේකම අවුලක් බවට පත් වෙනවා. යන්නම දෙන්නේ නැහැ. පොඩ්ඩක් මොනවාට වෙච්ච ගම ඒකට ටිකට ටිකට ටිකට ටිකට මූල ධර්ම එකතු කරනවා. එimhe එimhe විය යුතුයම නැහැ. මූල ධර්ම තේරුණාට මේ ප්‍රත්‍යක්ෂය ඉස්සර කරන්න ඕනේ කියලා නිචිපතා භාවනා කරන්න කවුරුත් විතර ළඟ ඉඳගෙන දකින් දකින් හීනට බලාබල කී කිය ඉන්න ඕනකමක් නැත්තේ නෑ. තම කවුරුත් නොකියව තමන්ගේ හිතත් කියන. ඒ තරම් අපේ හිත මේ නිස්කලංක ගමනක් තේරෙන්නේ නෑ යාට. ඒ නිසා මේවා තේරෙද්දිත් භාවනා කරන එකට තමයි යෝගාවචරය කියලා කියන්නේ. මේක තේරුනේ නැහැ කියලා හෝ තේරුණයි කියලා හෝ උනන්දු වෙන්න ගියොත් එයාගේ යෝගාවචරකම ඒ වෙලාවේ කඩා යන කඩා වැටෙනවා. ඒ නිසා මේක විග්‍රහ කරන්න ඕනේ නැහැ. මම මේ තියෙද්දි දිගට කරගෙන ගියා කියන සතුට නැත්තම් මම නිතිපතා භාවනා කරා කියලා සතුට විතරයි පෞරුෂත්වයක් දෙන්න වටින්නේ. දිගට කරගෙන යන එකයි තියෙන්නේ. තිරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ මම සක්මන් භාවනාවේදී එක මම සක්මන් භාවනාවේදී මගේ ප්‍රගතිය පිළිබඳ ඊයේ ඔබ වහන්සේට විස්තර ඉදිරිපත් කළෙමි. එහිදී බාහිර අරමුණ සිතට ආ විට දිනෙත් පියාගෙන පියවර කිහිපයක් පමණක් භාවනාවේ යෙදීම වැරදි භාවිතාවක් බව ඔබ වහන්සේ කමඨහන් දෙමින් වදාළසේක. මම එය නිවැරදි කර ගතිමි. දෙක පර්යංක භාවනාව පිළිබඳවද මම මේ භාවනා වැඩසටහන තුලදී දීර්ඝ ලෙස විස්තර කළෙමි. ඒ පිළිබඳවද කමඨහන් ලබා ගත්ෙමි. සියලු විස්තර සහ උපදෙස් දැන් මා සතුව ඇත. ඔබ වහන්සේ අවශ්‍ය සමීකරණ දී ඇත. දැන් මට ඇත්තේ භාවනාවේ ඉදිනෙදා ගැටලු විසඳා ගනිමින් ඉදිරියට භාවනාවේ යෙදීමටය. එයට අවශ්‍ය පරිසරයද මා සිටින නිවසේ ඇත. තුන ආනාපාන සති භාවනාවේදී හුස්ම නැති තුනී වී නැතිව යන අවස්ථාවේදී බිය නොවි සතිය කය මත පිහිටුවා දිගටම භාවනා කරන ලෙස ඔබ වහන්සේ පැවසූහ. ইহත සඳහන් අවස්ථාවේදී මට පාළුවක් බියක් හෝ චකිතයක් ඇති නොවේ. මට මහත් සහනයක් දැනේ. බියක් චකිතයක් ඇති උනද එය මට ප්‍රශ්නයක් නොවේ. ගුහාවට රිංගන්නේ නැතිව කොටි පැටවුන් අල්ලන්නේ කෙසේදයි මට සිතේ. හතර මම මානසික ආතතියෙන් පීඩා විඳින්මින් සිටියේ දැනට අවුරුදු කිහිපයක පෙර සිටය. භාවනාවත් සමග එය සහ මුලින්ම දුරව ගියේය. නමුත් මෙවර භාවනා වැඩසටහනේදී වරින් වර එය ඇතිවිය. මම ධෛර්යයෙන් යුතුව එයට ප්‍රතිචාර දැක්වූෙමි. නමුත් ස්වාමින් වහන්ස මෙම මානසික ආතතියත් භාවනාවත් අතර සම්බන්ධයේ කුමක්දයි දැන ගැනීමට මට අවශ්‍යය. භාවනාවේදී සිත ආතතිගත වුවහොත් කල යුත්තේ කුමක්දයි ඔබ වහන්සේගෙන් දැනගනු රිසියෙමි. පහ ආනාපාන සති භාවනාවේදී ශ්වසනයේ සිහින් වී ගොස් නවතිනවා යයි දැනෙන අවස්ථාවෙන් පසු මම දිගටම භාවනාවේ සිටින්නට අවශ්‍යය. එසේ සිටින වේලාවත් ගත එසේ එසේ ටික වේලාවක් ගතවන විට අචේතනිකව මෙන් සිත තුළ තර්ක විතර්ක විශ්ලේෂණ ඇති වෙයි. එසේ ඇතිවන්නේ ධර්මය සම්බන්ධවය. ඒවා සැකය අදනම් කොට ඇතිවන දේ නොවන බව මට සහතිකය. බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මය මම විද්‍යාත්මක පදනමක සිට විමසන්නෙමි. රූප ධර්ම මෙන්ම නාම ධර්ම වලටද ඇත්තේ එකම මූලාශ්‍රයක් බව දැන් මම දනිමි. එබැවින් ධර්මයේ පිළිබඳ ගැඹුරු විශ්වාසයක් මා තුළ දිනෙන් දින ඇති වෙමින් ඇත. මාගේ සිත ඉහත දක්වන ලද තර්කන අවස්ථාවට බෙද බෙදා බලන අවස්ථාවට පත්වන්නේ ඇයි? එය මට නවතාගත නොහැකිසේය. පහ සමාවන්න 6 භාවනා මධ්‍යස්ථානයේදී පමණක් නොව ඉන් පිටතදී කට රැක ගැනීමේ ප්‍රතිලාභය ගැන මම දැන් දනිමි. ඔබ වහන්සේ මට කියා දෙන්නේ කෙලෙස් කපා හරින ආකාරයයි. නමුත් මට කෙලෙ නමුත් මම කෙසේ වඩවන නමුත් මම කෙලෙස් වඩවන ක්‍රියාවල කායිකව හෝ මානසිකව යෙදී නම් එහිදී සමාව ගන්නකු හෝ දෙන්නකු නැත. ඇත්තේ සතියෙන් ක්‍රියා කළ යුත්තේ පමණි. මම එයද මෙවර භාවනා වැඩසටහනේදී දැනගත්තෙමි. කෙසේ වුවද කාණ්ඩ වශයෙන් නිස්සරණ වනය තුල යනවාට වඩා තනිවම ගොස් රිලවුන්ට ගොදුරු වී මිය යාම යෙහිකැයි මට සිතුනි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. රිලවුකුත් එහෙම කියනවා මට. රිලවුත් කියනවා කට්ටි එකතු වෙච්චාම තමයි කචා. ඒක නිසා මේකේ අර භාවනාවට ගියාට පස්සේ මානසික ආසතිය මතුවෙනවා. ආනපන නතරුන පස්සේ හිතවිලි විතර්ක එනවා. ඉතින් හිතවිලි විතර්කවල ධර්ම රසයක් තියෙනවා නම් Tamanට එන්න එන්න එන්න තීරෙයි විශ්වාසය ගොඩනගෙන. ඒ වගේ තමයි යටපත් වෙච්ච මානසික අසහනය, ඒකට කියන්නේ රිප්‍රෙස් වෙච්ච ටෙන්ෂන් එක භාවනාවෙන් පිටින් එන අරමුණ නැති වෙනකොට ඇතුළේ එක එළියට එන්න පටන් ගන්නවා. ඒකට කියනවා කැතැසිස් කියලා. ඇතුළේ තියෙන කෙලෙස් පිට වෙන්න පටන් ගන්නවා. ඒක නිකන් අර තුවාරේ නරක් වෙලා පුරුව එළියට එන වෙලාව. සැරව එළියට එන වෙලාව ඒට එන්න දෙන්න ඕනේ. ඒ ටික ටික ටික ටික එනකොට තමයි තේරෙනවා අපි එකට එන්න දෙන්නේ නැතුව පොරොප්ප ගහගෙන ඉන්නේ. භාවනාවේදී පිටින් එන අරමුණු ගන්න ප්‍රමාණය අඩු වුණාම අර ඇතුලේ තියෙන psychological wounds එහෙම නැත්නම් ආතති වශයෙන් අපි රිප්‍රෙස් කරගෙන හිටපු දේ නැත්නම් pent up වෙච්ච ඇතුලේ හිර වෙච්ච ඒවා ටික ටික එන්න පටන් ගන්නවා. ඉතින් ඒක එළියට ආවේ නැත්නම් මේක ඇතුලේ පිළිකාවක් වෙනවා. අර්බුදයක් වෙනවා. ඉතින් ඒක එළියට එන ප්‍රමාණය සහ ඒක දරා ගැනීමේ ප්‍රමාණය පුද්ගලයන් පුද්ගලයට වෙනස් වෙනවා. ඉතින් ඒක බටහිර බලනවා භාවනාවෙන් කොච්චරක් මානසික අසහන නැති කරන්න පුළුවන්ද? බෙහෙත් වලින් කළ යුත්තේ මොකක්ද? මෙඩිටේෂන් and medication කියලා තේරුම් ගන්න තියෙනවා. ඒගොල්ලෝ දැනට IMS එකේ ඉන්සයිඩ් මෙඩිටේෂන් සොසයිටි කරලා තියෙන්නේ බයිපෝලා එහෙම නැත්නම් සීසොෆෙනික් වගේ මට්ටමට ගියාට පස්සේ නම් භාවනා කරලා බෑ. එතකොට මේක අවුල් වෙනවා. ඊට මේ පිට තියෙන කෙනා දන්නවනම් භාවනාවෙන් අපි පිටේන අරමුණෙන් අයින් වෙච්ච ගමන් අර යට වෙලා තියෙන කුණු කන්දල ඉලිට එන්න පටන් ගන්න එක ටික ටික නිදහස් කරන එක තමයි ඔය හිප්නොටිසම් වලින් නැත්තම් නිද්‍රාවෙන් කරන්නේ මෝහන නිද්‍රාවෙන් කරන්නේ ඒකට මූලාශ්‍රයට යන්න ඕන. ගිහිල්ලා ඒක එළියට දැම්මේ නැත්තම් ඒක ඇතුලේ පිළිකා බවටපත් වෙනවා. ඉතින් ඒ නිසා ඒක දරාගෙන Tamanට තේරෙනවා නම් මේක කුණක් එළියට එන්නේ සැරව එළියට එන්නේ. එහෙනම් මේ සැරව ආවේ නැත්තම් ඇතුලේ පුරුව බැඳෙනවා කියලා ඒ එළියට එනකොට Tamanට තියෙනවා කායික සුවයක් නෙවෙයි මානසික සුවයක් වෙනවා. මේක එළියට යනවා. ගියාට කම නැහැ මේ ප්‍රමාණයට දෙන්න යන්න දෙන්න. ගොඩක් යන්න දෙන්න නරකයි. ටික ටික ටික ටික හරියට අර වනමුකේ සර්පෙක් කාපු වනමුකේට තුවාලේ ඇරලා වටේට පත්තු බැඳපුවාම අර පත්තුව වේලෙන්න වේලෙන්න වේලෙන්න වේන්න අර කුණ මිරිකලා ඒ වනමුකේම විශ එළියට අදිනවා. ආන්නේ වගේ සිද්ධියක් මෙතන තියෙන්නේ. ඉතින් ඒකට සාමාන්‍යයෙන් කියන්නේ කවුන්සලර් කෙනෙක් ළඟ තියාගෙන ඒ කවුන්සලත් එක්ක කතා කර කර කරන්නේ. නමුත් මේ භාවනා කරනකොට අපිට එහෙම එකක් නැහැ. සතියම තමයි වේදා සතිය තමයි බේත. සතියම තමයි කියන්නේ මෙතන බන බන ගන්ධස්තරයක් එළියට එනවා. මහා ආතතියක් එළියට එනවා. ශාරීරික ඔප්පෙලෙනවා. හැබැයි මානසිකව තේරෙනවා මේ විරේච වමන විරේචන මාර්ගයෙන් විස එළියට එනවා කියන්නේ. ඉතින් ඒක පිටකෙනෙකුට තීන්දුව කරන්න බෑ. යාම තීරුම් කරගන්න ඕනේ භාවනාවේදී එනවනම් ආතතිය සෝයීමේ අංශයක් වෙන්න පුළුවන්. වුණාට වැඩිය ගිහිල්ලා පාලනය කරගන්න බැරි වුණොත් පිටකෙනෙකුට උත්තර දෙන්න බෑ වග වෙන්න බෑ. ඒක හරියට හිතවිලි ආනපානේ නතර වුණාට පස්සේ හිත තනියම කතා කරන්න බලා ගන්න. මේක බුද්ධ ධර්මයේ මේක ආවල් මූල ධර්ම කියලා කතා කරනවා. ඉතින් ඒක ඇත්තටම ගොනුවක නම් යන්නේ Tamanට විශ්වාසයක් වැඩෙනවා. මේ චින්තාමය ඥාන හරහා බුදුජානනාංශය අතර මෙතන දේශනා කරපු අතර ගොනුවක් එන්න පටන් ගන්නවා. ඒක Tamanට මේ සුතමය ඥාන. ඒකට ඇත්තටම පාටිහාර්ය ඥාන කියලා කියනවා. අහපෙකුත් නෙවෙයි ඒක. භාවනාව හරහාම සමා විසින් ගොඩනගා ගන්නාලද මූල ධර්ම කොටස්. ඒ පාටිහාර්ය ඥාන කවදාකවත් tempat කරන්න තැනක් නැහැ කියලා ප්‍රශ්නයක්වත් බරක්වත් වෙන්නේ පේනවා නිකන් විතක්ක වගේක් කියලා. නමුත් ඒක දීර්ඝ කාලිනම් ප්‍රෝජනයක් ඇත්තේ නැහැ. කෙටි කාලිනව යෝගාවචරයට සාන්තියක් ඇති කරනවා. ඒක ධර්ම ඕජා. එහෙනම් ධර්මයේ තියෙන රස කොටස් ගොනුවීමක් මෙතන වෙනවා. ඉතින් ඒක හරි අමාරු පිට කෙනෙකුට මේ මේ දේ සෞඛ්‍ය සම්පන්නව සිද්ධ වෙනවද නැද්ද කියලා කියන්න. ඒ නිසා මේක විවෘත කරගෙන යන්න. එන දේ ආපු දෙයින් ඔනට වැඩි එළියට ගන්න යන්න එපා. ඒ ධර්මයේ විසින්ම එළි දක්වන්න. විරේචන කරනවා කියලා මේකට කියන්නේ. වමන කරනවා කියලා යන්න දෙන එක තමයි කරන්නේ. ගරු ස්වාමීන් වහන්ස භාවනා වැඩසටහන පිළිබඳව යෝජනා දොස් පිළිබඳ සඳහන් කරන්නට අප සැම වෙත සැකසූ කෝම පත්‍ර සපයනු ලැබිනි. නමුත් අප වෙත දයාවෙන් මහත් කරුණාවෙන් යුතුව ගත වූ දින කිහිපය තුළ අවශ්‍ය භෞතික මෙන්ම ආධ්‍යාත්මික මෙවලම් සපයා සලසා දුන් ඔබ වහන්සේටත් මේචිරිගල භාවනා අසපුවේ සිසු කාර්ය මණ්ඩලයටත් ස්තුති කිරීම යුතුයකමක්සේ මට මම දකිමි. විශේෂ ලෙස මම ඔබ වහන්සේට සදා ණය ගැති වෙමි. ඔබ වහන්සේ තුලින් ඉවසීමේ ගුණය, ඍජුභාවය, පහරදිය යුත්තේ නම් අනුකම්පා විරහිතව පහරදීමේ ගුණය මම දුටු වෙමි. මම එයින් බොහෝ දෑ උගත් වෙමි. එමෙන්ම ඔබ වහන්සේ අපට පිහිකු ලෙස ඌයේය. කවර කලකවත් නොදුටු ගුණයෙන් යුත් ගුරුවරයෙකු ඌයේය. සවන් පැහැර ගන්නා දේශකයෙකු ඌයේය. යෝගීන් වූ අප වෙත සපයා තිබූ භෞතික පහසුකම් තරුතුණේ හෝටලයක පහසුකම් වලට ආසන්න ඒවා විය. මාගේ පෞද්ගලික අදහස වන්නේ මේ පහසුකම් භාවනා ක්‍රියාවලිය සමග තත්වගත නොවන බවයි. මෙසමන පහසුකම් සැපයූ ඔබ වහන්සේට අකෘතඥ වෙනවා නොවේ. මෙවර භාවනා වැඩසටහනේ සංවිධාන කටයුතු භාරව කටයුතු කළ සංවිධායකාවන් දෙදෙනාගේද කාර්යක්ෂම සම ලෙස ඊතා සංවේදී සහ මිත්‍රශීලී ලෙස සිදු වූ බව සඳහන් කළ යුතුය ඇත්තිනි. මම මේට පෙර නිස්සරණ වන අසපුවේ 105 වෙනි භාවනා වැඩසටහනටද සහභාගී වීමි. එම වැඩසටහන භාරවද සංවිධායක වරියන් දෙදෙනෙකු ක්‍රියා කළේ ඒ දෙදෙනාද මෙපරිද්දෙන්ම ඊටා කාර්යක්ෂම කාරුණික සේවාවක යෙදුනි. ඔබ වහන්සේ තව නොබෝ දිනකින්ම යලිමට හමු වේවායි පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. තටා ඔය දේ සෝර් ලකුණ පහල වෙලා ගෙදර යන්න තියෙන ලියුම් තව තියෙනවද? නෑ සමහරවිට. ඉතින් හරි අපේ ලිඛිත ප්‍රශ්න સમાප්තයි. ඉතින් ඒ වගේ තරේ අඬව ගන්න තියෙනවනම් කියන්න තියෙනවනම් නැත්නම් භාවනා කමටහන් පිළිබඳව මොනවද කියන්න කරන්න තියෙනවනම් අපි මයික්‍රොෆෝනේ සංවිධානයේට බාර දෙන්න කලින් අපි විනා බයකුත් විනාඩි 10ක් විතර වගේ ගත කරලා තියෙනවා. එහෙම තියෙනවනම් වෙලාව ගන්න. එහෙම නැත්නම් අපි තරංගකට බාර දෙන්න බලාපොරොත්තු වෙනවා මයික්‍රෝෆෝනේ වැඩමුළුවේ නිමාව සටහන් කරනවා.